පෙරසන්නයි තිරසන්නයි මේ සර් මම ගාල්ලෙන් කතා කරන්නේ මේ මගේ නම කිෂන් මේ මට අවුරුදු විසිය එකක් වෙන්නේ වයිස ස මට මේ අර දාල්තිනන මේ එකක් මේ මම ඔබද ඔබ මමද කියලා Uh, ඒක මං ඇහුවා uh, uh, සෙල්ල කියනගේ උපමාවකට ගත්තොත් මේ ලින්ද කපලතිවෙන උදැල්ල ගහගන්න දරුව හිටියේ <laughs> මේ ඒවගේම අර ඊට පස්සේ මම මෙසර්ට් එක කතා කරන්න උමනාවත් තියෙන එකක් ආයි ලිහුණ මේ අටස මේ පෙරන් නො විරු කියලාර විනාඩි පහක පොඩි කෑල්ලත් තියන්නේ විනාඩි පාලවක ඒ ඇහුවට පසේ අහන්න ඕන දේවුලුත් එහෙමම නැතිලාගිය පුතා බොහෝම තරුණග නික්මේද අවුරදු විසිය කයින බාස පුතාට අස්චර්ය <laughs> මට කියන්න නච්චරයි ඔය වයිසිදි පුතේ මේක තේරෙනවා කියන්නේ <laughs> මේ ඔය වයිසිදි පුතේ මේ මගකට එනවා කියන්නේ සාදු සාදු සාදු පුතේ ආයි <laughs> සංසාරේ ඒ කියන්නේ ඇවිල්ලාම තින්නේ ඕකම තමයි ඕකටම තමයි පුතේ. අනේ සර් මේ ඔබතුමාට මේ මට කියන්න වචන නෑ තේරෙන්නේ නෑ. මේ මට හිතනවා මේ හොයාගෙන ගිහිල්ලා වැඳලා ඉන්න තරම්. <laughs> සාදු සාදු අනේ වාගේ ඔය ඔය සද්ධාව පුතේ ඔය ධර්මයේ කෙරෙහි ඇත්තටම බුදු පියාණන් වහන්සේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි ඔය සද්ධාව ඔය විදිහටම යන්න පුතේ. ආයි ඔය ඔය ඔය ඇවිල්ලා තියෙන වෙන වැඩකට ඒක පැහැදිලි මොකද ඔය වයසේදී මේ වගේ දෙයකට යොමු වෙලා මේ වගේ දෙයක් අවබෝධ වෙන එක ටිකක් ගැඹුරු දාම් සාකච්ඡාවක් ඔය ඔබ මමද මම ඔබද කියන කතන්දරේ ඔව් ඒකේ අන්තිම විනාඩි 30 තමයි සර් මගේ මේ මාව නිකන් මේ අර උදැල්ල ගැහුවේ යන්නේ විනාඩි 30 ආ බලන්න පුතේ කොච්චර වටිනවද ඇහෙන්න ඕන කෙනාට කොහේ හිටියත් ඇහෙනවා ඇහෙන්න ඕන තැන කවුද ආව මේක යොමු කරේ යොමු කරේ කියන සර් මේ අර මට කොරෝන හැදුන සර් මේ කොරෝන හැදුනට පස්සේ මන් මන්ටිකන් ගැන මං ඉස්සෙල් හිතන් හිටියේ මට යාළු ඕන පවුල කට්ටිය ගැන මට හැම ඉන්න ඕන කට්ටිය නැත්තම් මට ජීවත් වෙන්න බෑ කියලා වගේ මතයක හිතීම. එතකොට මට ඉපර සහෝදරයොන්ට කිසිම කෙනෙක්ට ගෙදරටවත් එන්න බැරි වුණානේ අර කොරෝන හැදුනට පස්සේ. ඔව්. ඒ පාර මංසල රෙස්ලිම් බලන්න කොඩා වැඩියෙන් හලස මේ ඒ පාරම රෙස්ලින් එකට දානකොට කොරෝන හැදිච දවසල මේ පොඩි බණ බණ චැනල්ලයක් තියෙනට විසිතුනේ පච්ඥා ලයින්න එක කියලා ටව ඒක යනකොට මේ අර හසලක හාමුදුරුවගේ චුට්ටි බණක් ගිය මං බණ අහන්න තියාස මේ පන්සලකටත් යන කෙනෙන් නෙමේ <laughs> මේ ඒකෙදි මටනිකං කම්පනයක් වගේ ඇති වුණා මේ කොරෝන ගැනම කිව්වේ ඒ දවසල ඒකෙන් මන්නයා මොකක්ද ගැස්සිලා වගේ කිය මට තේරෙන්න කියන්න ඒකෙන් පසිතය මටම ජීවිතේ මට හිතුන හොයන්න ඕන කියල මේ ධර්මය අන්න බලන්න ඔයා පුතාට ඒ ලෙඩේ හිට එන බර ඒ ලෙඩේ මේ ලෝකේ ආපු නිසානේද පුතාට ඒ අවස්ථාව හම්බුණේ ඒ එන බට අහම්බයක් නෙමේ නීද පුතේ අන්න බලන්න ඒ බලන්න ඒක දැන් පුතාට හැදුනා. හරි. දැන් පුතාට හැදිච්ච වෙලාවේ පුතාට අවස්ථාවක් බලන්න පුතාට ඒක හැදිලා හැදින්නම හේතුව බලන්නකෝ දැන් කොහාට ඔයාව එකයි යන්න මේ හැදිලා තියෙන්නේ කියලා. ඒකනේ සර් ඒකනේ මම ඇත්තටම මම ඒක මතක් කරලා සර් වඳිනවානේ මට ලෙඩේ හැදිච්ච එක හොඳයි කියලා. අන්න බලන්න අන්න බලන්න කෙනෙක්ට ඒක දැන් කෙනෙක් ඒක ඒකෙන් දුක් විඳනනේ. බලන්න පුතාට මේ ඒකෙන් ආශිර්වාදයක් වෙලා තියෙන මේ සංසාරෙන් ඒගොඩ වෙන්න නේද? <laughs> ආශ්චර්යය. බලන්න. ඒකට බලන්න ඒ කිසිවක් අහේතුක නෑ පුතා. පුතාට ඒක නම් ඇත්තටම මේ හේතුඵල ධහම ක්‍රියාත්මක වෙනවා. බලන්න කෙනෙක්ට ලෙඩක් කෙනෙක්ට ලෙඩක් දුකක් ගෙන දෙනකොට පුතාට සංසාරෙන්ම එගොඩ වෙන්න මහා සැපක් ගෙන දෙන දෙයක් කියලා ඉතින් ඔබතුම පුතාට හම්බ වෙලා තියෙන්නේ නේද? ඔව් ඔව් ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේව දකින්න ඇහැක් කරන්න ඇහැක් ඇරෙන්න පුතට අවස්ථාවක් ඇවිල්ලා තියෙන මේ ලෙඩේ හරහා නේ අන්න බලන්න. ඔව් සර්. අන්න බලන්න එහෙනම් ඒක තමයි කියන්නේ ආශ්චර්යයක් කියන්නේ එකයි ගන්න බලන්නකෝ. <laughs> ඈ ඒක තමයි මේක පුදුම ආශ්චර්යයක්. ඉතින් කොහොම හරි එහෙම ගිහිල්ලා කොහොමද මේ මේ මේ දේශනා ටික හෙන්න පටන් ගත්තේ එතකොට පුතා ඒකත් හම්බෙන්සේ මට නිකම් මේ YouTube ඒක කියන්න බානස ඇත්තරම මේක මේ අහම්බයක් නෙමේ ඇත්තරම කිව්වොත් හැමදේම මේ YouTube එකෙන් එක පාට නිකන් ඇවිල්ලා තුණා මේ පොඩි කොටස් කෑල්ලස හොඳේ මේ මං නිකන් ඉතින් ඇහුව මං රෑ මේ මං හොටල් එක වැඩ කරන්නේ ඒ හොටල් පැත්තෙන් යන්නේ සර් මේ රෑ නිකන් මගේ එක හුව හුවට පසිනික මට ඒති ඒකනිකම් බලන්න හිතුරමට අක්ගාල මේ මේම කරගත්තා අර සැල්ල තවට දාන දානක මගේ යුටබ්බකට වැටෙනවන මේ එහමතම නිකම් පොඩි කොටසක් හල මරනිකන් හිතුන මේ සය කියන දේවල් ටික හරි අමුතුකන් සරලව කියා දෙනවා මේ ඇත්තමකෝස මං ඇච්චර අර මේ මොකක්ද මේ ඔයි මේ වචන බර වචන තේරෙන්නෑ මට එකන පාලි වචන ඒ මුකුත් මං හදාල්ල පොත්පත් එහෙම බල්ල එහෙ මුකුත් නෑ මේ මට හැබැල් සව කියනේ හොද්දට හොඳට තේරෙනවා මේ සාධසාධසාධ මටත් සති සතටත් දැනුණා ඇත්තටම ඒ කරපු සාකච්ඡාවකින් කාට හරි නිවෙන්න දැන් පුතා වගේ මේ තරුණම කෙනෙක් බලන්න දැන් හුඟා දෙනෙක් පුතාගේ වයසේ ඉන්නේ අය කොහෙද යන්නේ කියලානේ. ඒගොල්ලන්ගේ ලෝකෙ වෙන තැනක නේද? ඒතර බලන්න ඒක සර් ඇත්ත. ඒ ඔක්කොම අතෑරිලා පුතාට මේ පැත්තක් විවර වුණා කියන්නෙම මට හිතා ගන්න බෑ. ඒ කියන්නේ <laughs> මට නොතිබිච්ච වාසනාවක් පුතාට උදා වෙලා තියෙන ওই වයසේදී. මට ওই වයසේදී ওই වාසනාව උදා නෙවුන්නේ නෑ පුතේ. ඈ <laughs> ඒක නිසා මට තව යන්න ඕන. අර බලන්න අර බලන්න ඇක්ටි කුරුම්බා කලටි පොල්. ඔන්න ඔය ටික අරන් බලන්න. දැන් පුතාට කලටි ඔව්. වෙන්න ඉස්සල්ලා. කුරුම්බ වෙලා <laughs> තියෙන වෙලා විදිම බලන්න කලටි නොවී පොල් නොවීම මේක නිදහස්සෙන් අවස්ථාව තියෙනවා අන්න බලන්න අන්න බලන්න අපිට මේ කලටි වෙලා පොල් වෙලා අපිට අහුවෙච්ච තැන පුතා කලටි පොල් වෙන්න <laughs> අවශ්‍ය වෙලා නැහැ පුතා බලන්න කුරුම්බ වලින්ම නිදහස් වෙලා යන්න පුළුවන් ඔස කියන ස කියන වගේම සර් මේ මේක හම්බයන් නෙමේ වෙන්නේ නැති මට හොටල් වල සර් මට දකින්න ඕනේ නැති හැමදේම පේනවා සර් ඒ කියන්නේ අර නරක පැති දේවල් අන්න බලන්න. අර ඒ හැම දෙයක්ම ආශිර්වාදයක් වෙලා තියෙනවා නේද? ඔව් අනිවාර්යෙන්. අන්න බලන්න පුතේ පුතා දැකපු ඇහැ වෙනස් ඇහැක්. අන්න ඒක තමයි මේ කියන්නේ. ඔයා ඇවිල්ලා තියෙන්නේ වෙන වැඩකට. හරියටම හරි. ඔයා ඇවිල්ලා තියෙන්නේ මේ මේ අපි වගේ රස්තියාදු වෙන්න නෙමෙයි. අනිත් අය වගේ රස්තියාදු වෙන්නේ නෙමෙයි. වැඩේ වේලාසනින්ම ඉවර කරගෙන මේ යන්න. අන්න <laughs> බලන්න ඒ කියන්නේ ඒ හැම දෙයක්ම දැමන් පුතා ඒකත් ජීවිතේට අත්දැකීමක් කමටහනක් කරගත්තනේ. වා දැන් ඔය වැඩ කරන දේවලු. ඒ දකින්න දේවල් අන්න වන්න වාට කමටහනක් කියලා දකින්න ඒකට පුතේ <laughs> ඥානයක් ඕනිමයි. බලන්න පුතාට ඒ ඥානෙත් ඇවිල්ලා තියෙනවා කියන්නේ. වා ඒකත් ඒ පැත්තෙන් දැක්කා කියන්නේ. ආශ්චර්යයක් තමයි. ස කියන්න මේ මම මේම ස කතා කරන්න මෝත තින්නෙමා පුදුම සතුටකින් ඉන්නස මේ ස දැන් කතා කරන්න ඉස්සල මොහොතකනුත් මේ මම සගේ අර මේ එකක් අහා හිටියේ මේ ඇත්තරමස දැන් කිව්වොත් අහන්න දෙයක් නෑ මට සර් යන්න ඕන අර කැඩෙන්න්න ඕන එක කඩල තියන්නේස සාදු සාදු <laughs> හරීම සතුටුයි මයි පුතේ හරීම සතුටුයි සර් කියන්න මේ හැමදේම මන්දැන් ඉස්සරස මට තූුණ පොඩි පසයකයි බණ හනිසල්ල මේ තූුණ මේ දෙකන් මේට යොමු කරන්න දැම් මේක හැමදීම කමට හනක් විදින මට මේ වෙනම හිතල නෙමේ කරන්න නිස මේ මේ හැමදේම මේ බාත් තොයිලට් එකට යන එක මේ බ්ලීස් කැරට් කපන එක ඇවිදින එක මට මේ හැම එකම මේ හිතල නෙමේ මට හොඳට මේ වැටහෙනෝස ඒක තමයි මම කිව්වේ. පුතා ඇවිල්ලා තියෙන්නේ ওই වැඩේටමයි. ඉතින් ඒක ඒ- ඒක පුතාට දැන් දකින්න පුතාගේ අතීත බව. පුතාට දකින්න පුළුවන්. ඒ බවවල අතීත හ්ම් හ්ම්. අත්බවවල පුතා මේක හොඳට මේ දහම පරිශීලනය කරලා ඇවිල්ලා ආපු කෙනෙක්. ඒකට ඔන්න ඔයගේ අයට කියනවා ජාත සෝතාපන්නය කියලා. තේරුණාද? ඒ ඒ ස්වභාවයකින් ආපු අය තමයි ඉතින් ওই විදිහට අඩු වයසකදී මේ වගේ ඉක්මනටම ටක්කාලා දැනිලා මේ වගේ ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ මොකද වැඩිටමයි. ඒගොල්ලන්ට පණිවිඩේ පොඩ්ඩයි ඇහෙන්න තියෙන්නේ. ඒ ටික ඇහිච්ච හැටි මේගොල්ලෝ මේකෙන් නිදහස් වෙලා යනවා. ඉතින් හොඳයි. එහෙමනම් පුතාට මම හිතනවා ඕන වෙලාවක කතා කරන්න ඕන දෙයක් දැනගන්න. මේ චුට්ටි දෙයක් තියෙන සර්. ඔව් කියන්නේ. ඒ දකින දේ එක මේ පවණක් වෙලාවට මේ සිත කියන දේ තැන පොඩ්ඩක් මේ වෙනවා. ඒ කියන්නේ මේ සිත කියන දේ නෑකල් මට තේරෙන කරම හේතුන් වල හටගෙන එහෙමම නිරුද්ධ වෙනවා කියලා මේ එක වෙලාකට වැටහෙනවා මේ පවනක් වෙලාට සර් සිත කියන දේ තීනු කියන එකත් පොඩි දෝලනාත්මක විදියට අහුවෙන්න ගන්න ඒක එක වෙන්නේ වේගේම සෑම එකන ආයතන හය හයින් කෝමහරි ගැටගහෙනවන මේක ඕස අන්නහරි ආයතන හය නවත මේක නතර වෙන්න ඒගැන මේ මනස එක ෂණයක්වත් මේක නතර වෙන්න දෙන්නේ නෑ පුතේ. ඒ ඒක නිසා තමයි මේක දිගටම අර ගැට ගහිලා යන්නේ. දිගට දිගට උන්චි ඉඩක්වත් තියන්නේ හිස් තැනක් වෙන්න. තේරුණාද? එතකොට දැන් පුතා දැන් මේ සත්‍ය ඥාන පහළ වුණාට වැඩි ඉවර නෑනේ. ඒකනේ. ඒ කියන්නේ අර ඒ ඒ ටික යනකොට යනකොට තමයි ඒ ටිකත් ගැලවෙන්නේ ටික ටික ටික ටික ටික ටික ටික ටික ටික. ආ හරි හරි සර්. මට අර දේශනාවලත් මට සර් කියන දේ තේරෙනවා මේ ඔක මේ යන්න ඕන තව ඉදිරියට යනකොට තමයි මමත්වය දියවි දියවි යන්නේ කියලා. අන්න හරි. හරියට හරිය දිය වෙලා යන්න යන්න යන්න යන්න ඕක ඔයාට ওই ગેප් එක අඩු වෙන්න ගන්නවා. තේනේ. ඔය ඔය ગેප් එක දැන් තියෙන ગેප් එකක් තියෙනවානේ. ඒ පරතරේ එන්න එන්න එන්න එන්න එන්න එන්න අඩු වෙනවා. ඒ පරතරේ අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න ආයි කතන්දර දෙකක් නෑ. ඒ වෙන්න ඕන ටික සිද්ධ වෙයි. ඒ ගැන හිතන්න එපා. <laughs> ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිලා ඒ යන ගමන කාන්තම යයි. හරි? එහෙනම් ඒක අවබෝධයෙන් යුතුවම යන්න. මොකද දැන් ඔය අවබෝධය ආයි ඔයාට කැමති වුණත් ඔරුවෙන් බහින්න බෑ පුතේ දැන්. ඔරුවට නක්ගල තියන්නේ දැන් ඔයා <laughs> ඔයා හබල් ගෑවත්න ගෑවත් ඔය ඔරු යනවායි ඉකුඩාට ඒකන ඇත මම හිතල කරන්න ඒකෙන වැට හෙන හැමදීම ආන්න හරි ඒක රෑමකි දැම් පුතා පුතා දකින්න පුතාගේ ඉස්සරහ එකැන අතිත අත්බව දකින්න පුලා කොයි වගේ කෙනෙක්ද කියල පුතා තේරනාර <laughs> ඔය ඔය අත්ත දැම් බරවෙන්නම ඔය පැත්තටමයි ඔය අතර ඔය පැත්තටම නෑ බර වෙන්නේ. ඉතින් ඒ පැත්තටම බර වෙලා යන්න. ඔව් සර් මම මේ සර් ඒ කියන්නේ බැට බම් බාත්‍රූම් එකේ ඉද්දිත් මට මේ වැටුණ අද අද උදේ මේ ඒ වැටෙන් හැම වෙලාවෙම මම සර්ටත් පින් දෙනවා මේ සබහදාමටත් පින් දෙනවා. ඒ කියන්නේ මං හරි සතුටෙන් ඉන්නේ සර්. අන්නේ අන්නේ යා තමයි දහම දැකපු කෙනා. මේ කහුවෙච්ච කෙනා සතුටින් ඉන්නේ ඒ මොහොතේ ඉඳන්ම. හරියට හරි. ඕක එන්න එන්න එන්න එන්න එන්න තව වැඩි වෙනවා. තව වැඩි වෙනවා. තව වැඩි වෙනවා. ඒක සර්ට අනේ මේසර් ඔයි මේ කරාගෙන යන වැඩ ටික අනේසර් නවත් අන්නතුව කිසිම බාධාවක් ආවත් එහෙමම කරගෙන යන්න සර් අර සරලව කියා දෙන එක මං හිතන්නේ මේ ගොඩාක් මේ අර පාලි වචන දන්න ඇති කට්ටියට වුණත් හොඳට තේරෙනවා මේ මොකෝ මං ඒ කිසිම දෙයක් දන්නේ නැතුව ඉන්න කෙනෙක් සර් මේ හොඳට වැටහෙනවා අනේ කරගෙන යන්න මේ කිසිම බාධාවක් ආවත් සර්ටත් තව මොකක්කාර ඉස්සරහට මේ පනින්න කඩයිම් තියනෝනම් ඒවත් මේ ආත්මයම මේ වෙනෝ මොකද මේ මේ කරන කර්තාවයට මට එක සට කියන්න දෙන මට හිතුන සර් හොයාගෙන ඇවිල වැඳල යන්න පුතාට ඇතිවෙච්ච සද්ධහාම සද්ධහාම් පුතාව මේ අවසාන කයක් දරන බවයක් මේ බව බවයට පත්වෙලා පුතා මෙතනින්ම නිදහස්සෙලා යනවා එක එහෙම වෙන ඔය සද්ධාවෙන් යන්න. ඒ සද්ධාවම එතනට පුතාව රැගෙන යන්නේ දවස. හොඳයි පුතා. එහෙමනම් ඕන වෙලාවක මට කතා කරන්න. ඕනම වෙලාවක පුතාට මගේ මගේ ෆෝන් එක ඕන වෙලාවක විවෘතයි. හොඳයි. තෙරුවන් සරණයි මගේ පුතාට එහෙම. හරි සරණයි පුතේ. හරි. ඒ බුදු හද මණ්ඩලටම යන්න පුතේ. ඒ පියවුරුමේ හොයාගෙන බුදු හඳ මණ්ඩලටම පිය නගන්න මගේ පුතේ. තෙරුවන් සරණයි මගේ පුතේ. තෙරුවන් සරණයි සර්.